නාත සුරිඳුන් කියන එක නාත සුරිඳුන් කියන එක නාත කියන්නේ මහායාන බෝධිසත්ව කෙනෙක් අවලෝකිතේශ්වර. දැන් මෛත්‍රී බෝධිසත්වයන් වශයෙන් මෛත්‍රී බෝධිසත්වයන්ට මහායානිකයෝ කියන්නේ මෛත්‍රය නාථ කියන. ආර්ය මෛත්‍රී කියන්නේ ආම. ආර්ය මෛත්‍රී කියන්නේ තුන් වහන්සේමයි. ඒ දිව්‍ය ලෝකේ නාමයෙන් ආර්ය මෛත්‍රී කියන්නේ. බුදුන් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ආර්ය මෛත්‍රියේ නමින් ඊටම භික්ෂුවත් ඒ මෛත්‍රී ගුණ සම්පන්න තමයි ඒ මෛත්‍රී භික්ෂුවත් ප්‍රාර්ථනා කරන්නේ නේද ඔව් එතකොට ඒක ගොඩාක් කාලයක් අපෝ මේ මෛත්‍රී බුදුහාරවන්නේ හාට බොහොම එහා කාලයක් යයි පාරමේක ගොඩක් පුරන්න තියෙනවද එහෙනම් පාරමේ පුරන්න ඕනේ බොහොම තාමච්චි මමච්චි බොහොම එච්චර මදියුන තත්වයක නෙවෙයි ඉන්නේ කොහෙද නැවත ඊළඟ භවයේදී ඉන්දියාවේ දඹදිව නෑ නෑ මේ ඊළඟ භවයේ මම ලංකාවේ ඉපදින්නේ ඒ කොමන අධ්‍යාපන අංශයට සම්බන්ධ මොකක් හරි එහෙම එකක් වෙනවයි කියලා නාඩි වාක්‍ය නම් කියලා තියෙනවා ඒ කියන්නේ වෙන්න පුළුවන් එක ඒක වෙනස් වෙන්නත් පුළුවන් මේ මනාවේදී කියන්න බෑ ඉතින් මේලගේ ආත්මය වැඩි අවුරුදු වැඩි ගණනක් යන්නේ ඉස්සෙල්ලා මැරුණොත් ලංකාවේ එක්තරා තැනක මං උපදිනවා. ඒක දැනට කරගෙන තියෙනවා. එහෙම නැතුව බොහෝ කලක් ගත වුණොත් ඊළඟ ආත්ම භාවයේ තීන්දුව කරගන්නේ ඒ ඒ කාලයේදී. ඒක කියන්න බෑ. දැන් වෙහෙස අපට අවශ්‍ය බොහොම පින් ඔබ වහන්සේට දැන් අපි නැවත අපි තව අපිට ගැටලුවක් පැන නැංගුවතින් ඔබ වහන්සේ හැමෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒ දැන් ඔය ගත්ත කරුණු සියල්ලෙන් අපි ශාසනික සේවාවක් කරනවා. ඒ ප්‍රදර්ශන අර බොහෝම වැඩි ජනතාවකට අපි යම් කිසි සේවයක් කරනවා. භාවනා ආදී ඔය ප්‍රදර්ශන ආදී නොයෙකුත් වැඩසටහන් වලින් බෞද්ධ පරිසරයක් තුළ. එයින් ලබන පින් ඔබ වහන්සේටත් මේ මාර්ගෝපදේශනය සඳහා යම් කිසි උපදේශ දීම නිසා ඔබ වහන්සේට අනිවාර්යයෙන්ම නිතරම පින් ලැබෙනවා. නේ ඒ අපි ඒ කරන්න යන ඉදිරි කටයුතු ඒක අවංකවම සේවාවක් වශයෙන්. ඒ වගේම දැනට අපි දැන් පොසොන් මාසෙ මුල් සතිය තුළ කරනවා ලක්ෂ අපි බලාපොරොත්තු වෙන සෑහෙන ලක්ෂ ගාණක ජනතාවක් ඒක නරඹයි කියලා. ඒතකොට ඒ පිළිබඳ සියලුම උපදේශ ඒකට අවශ්‍ය උපදේශ ගොඩක් දැන් ලැබුණා. ඒ අනුව කටයුතු කරනවා පින් දුන්නත් අර නිතතින්ම ඒ පින් ගොඩක් ඔබ වහන්සේට රැස් වෙනවා. මේ අවස්ථාවේදී මේ මම ඇතුළු මේ සුළු පිරිසක් කියලා හිතන්න එපා. සකල ලංකා සමහර ලෝක බෞද්ධ ජනතාවම එන්න පුළුවන් වෙනුවෙන් කරන අධ්‍යාපනය මම නොකියපු හරියක් කොටසක් තියෙනවා ළමයින්ගේ අධ්‍යාපනය පිණිස බෞද්ධ අධ්‍යාපනයට සිද්ධාස්ථාන ඡායාරූපයක් දීලා ඒක නිර්මාණය කරන්න චිත්‍රයක් වශයෙන් අන්න එවැනි වැඩසටහන් කරනවා ඉතින් ඒ කරන සියල්ලම වැඩසටහන් වලට මාර්ගෝපදේශනයක් වශයෙන් නැවත අපට අවශ්‍ය ගැටලුවක් පැන නැංගුවොත් පමණක් ඇවිල්ලා වහන්සේගෙන් ඒ විසඳ ගන්නවා. ඒ වගේම පින් ලැබෙනවා. දැන්ට මේ අපිට දුන්න උපදේශ ටික නිවන් පිණසම ඒ පින් හේතු ආතන වෙනවා කියලා ඒ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.